මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිවුනුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලසුර මුවන් පැලසුර පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මේ වන විට මුවන් පැලසේ තවත් ආදර කතාවකට මුල පිරිනුවේ බිනරි සහ ඉංග්‍රීසි ආණ්ඩුවේ මහා ඒජන්ත උන්නාන්සේගේ සහකාර ඒජන්තවරයෙකු වන ඩැනියෙල් කුඹුරේගම සමගය. බිනරි තම දීපල සොයා බැලීමට ඔහු සමග පස්සර බලා පිටත් වී තිබුණි. අද රසික ඔබ සවන්පත් රස ගන්වන්නේ එතෙන් සිටයි. ඔතන ඔය පුටුවේ තමයි මහත්තයා වාඩි උනේ. ආ අපේ මේ බන්දුල මල්ලි. ඔව්. එයා හුරු වෙලා ඔතනම වාඩි වුණා. <laughs> දන්නේ නැතුව මං වාඩි වුණේ නේද? <laughs> කමන්නේ කමන්නේ අයියේ. අයියා වාඩි වෙන්න. අයියා එක්ක මට කතා කරන්නටත් ගොඩාක් දේ තියෙනවා. දැන් මට සුදු මහත්තුරුන්ගේ පැත්තෙන් තියෙන බය අරුණ අයියා නිසා. <laughs> ඉතින් වෙන වෙන දැන් මට ගමේ කමයි. නෑදෑකමයි කිට්ටුවන්තකමයි විශ්වාසෙයි ඔක්කොම තියෙනවා <laughs> තනිකමකුත් දැන්නේ <laughs> <laughs> මං අපේ ආරච්චි අයියටයි මණිකයක්කටයි ඔයාටයි පොරොන්දු වුණා ඔයාට උදව් කරනවා කියලා. ඒක තමයි දැන් මේ මං කරන්නේ. මං මේ වචනෙන් තමයි අයියා ඉපදුනේ. දැන් අයියා අර වලව් ඉස්සර අර පේන්නේ අර අර පළවෙනි මුරමඩුව. මෙතන මේ පේන්නේ වලව්වේ දෙවෙනි මුරමඩුව. ආන් අර කැලෑ කුට්ටිය පේන්නේ තෙලිනේ පැහිපත්තලේ. ඔය හැම තැනම මිනිස්සු හිටියා. මම පුංචි සන්දියේ මී ඇට ගෙනල්ලා දීලා පැහිපත්තලෙන් මී තෙල් හිඳගෙන යනවා. ඒ කාලේ තෙල් හිඳින කෙනා මේ වලව්වේ නැවතිලා පැහිපත්තලේ වැඩ කොලානේ. හරි හරි. පට්ටල් බාස්. කවුරුත් කිව්වේ පට්ටල් බාස් කියලා. හරියට විහිළු කතා කියනවා. හරියට විහිළු කරනවා. <laughs> එයාගේ වැඩේම එඳරු වැට කොහොඹ ඇට එතකොට දොඹ ඇට ඔය මිනිස්සු ගෙනල්ලා දුන්නාම ඔය පැහි පට්ටලයට දාලා තෙල් හිඳලා දෙනවා. කොහොඹ තෙල්, දොඹ තෙල්, එතනින් ගියාම එඬරු තෙල් වගේ තෙල් හිඳලා දෙනවා. ඒ විදිහට මේ වලව්වේ හතර වටේට මුරමඩු, ලීමඩු, දරමඩු, දහයියමඩු, ඒ කියන්නේ පිදුරු මඩු, හැම තැනම මඩු. ගෙවල් ඒවයි කවුරු කවුරු හරි වලව්වේ වැඩකාරයෝ හිටියා. හ්ම් හ්ම්. අනේ පහලුවක් නෑ එතකොට. දැන් මේ මඩුවල, ගෙවල් වල කවුරුවත් නැහැ. සමහරු වෙන වෙන රස්සාවල් වලට ගිහින්. හැන්ද වෙනකොට හරියම පාළුයි. මේකට මාමන්දි හිටපු කාලේ වලව්වට එන අය. ඇයිතින් බදුල්ලේ රජුරෝ නෙව. හදි ගැහෙන්න එන අය අප්‍රමාණයි. අර එක්නස්ගේ මිනිසයා එහෙම මෙහෙන් ඇවිත් ඉබිකම් කරලා බලනවා. අහලා බලන්න ඕනේ. ආ මොකද මේ? කුස්සියේ පැත්තේ වැඩ කොහමද? මේ තේ පිළිල කොල්ල සාලාවේ සුදු අප්පුට මතක් කරන්ට කීවා. ආ එයා තේත් හදලා. අයියේ අපි තේ ටිකක් බීලාම ඉඳිමු නේද? යම්කෝ එහෙනම් මේ නගාට වලව්වේ කට්ටිය කතා කරන්නේ අප්පෝ කියලාද? <laughs> වලව්වල ඉතින් එහෙමනේ. රටේ මහත්තයා මැනිකේ ඒ වුණා මේගොල්ලන්ගේ දරුවෝ සේරෝම කට්ටිය ලොකු අප්පෝ පොඩි අප්පෝ මද්දුම අප්පෝ දෙගොල්ලම ගෑනු පිරිමි දෙගොල්ලන්ටම කතා කරන්නේ අප්පෝ කියලා. අප්පා මේක මහ ලොකු කැම මේසයක් නේ. ඈ නගා. හා සුදු බත් තියනවා. ආ එතකොට මේ රතු වතුත් හදලා ඉන්දියාප්පා මහා ගොඩක් කෑම જાතිනේ නග. මේක හරියට මගුල් මේසයක් වගේනේ. මගුල් මේසයක් තමයි. ඇයි? අයියා කැමති නැද්ද මේ ක්‍රමයට? බිනරි නගත් හරිම කතානේ කියන්නේ. මේ වලව්වට නම් ඉතින් හැමදාම මගුල් වගේනේ නේද? <laughs> මේවා සුවඳල් විහල් බට. මේවා මේ කැකුලට උයලා තියෙන්නේ. තේනවා නේද තියෙන සුවඳ? හරි සුවඳයි. පොල් සම්බෝලේ කිරි හොද්දයි කරවල බැඳුමයි. අතට කෙල වුණනවා. <laughs> මම ගොඩාක් වැඩ කළා දුන්නා. ඇග්නසි බේබි නෝනේ ඉතිරි වැඩ කළා. දැන් එතකොට මේ වලව්ව බලාගන්නේ මේ ඇග්නස්ුයි බේබි නෝනයි මේ දෙන්නනේ. එතකොට මේ ඇග්නස්ගේ මිනිහක් ඉන්නව නේද උදව්වට? තවත් කවුරුවත් එහෙම ඉන්නවා ඉන්නවා තව ඉන්නවා. ගුණේරිස් මාමා කියලා කෙනෙක් ඉන්නවා. හ්ම් කිරිහරක්, එළහරක් 40ක් 50ක් විතර ඉන්නවා. ආ හැබැයිද? ඉතින් ගුණේරිස්ට පුළුවන් ද තනියම හරක් මඩුවල වැඩ කරන්න. ඇයි ගුණේරිස් මාමා ගිලන්දාරි කොළ පස් දෙනෙක්ම ඉන්නවා. ආ ඒගොල්ලෝ තමයි හරකුන්ගේ නඩත්තුව බලා කියාගන්නේ. මම වලව්වට සතයක්වත් ගන්න. ආදායම දියුණු පවුණු කරගන්න හරක් පට්ටියම බාර දීලා තියෙනවා. බිනරි නගාට ඒක මහා ලොකු පිනක්. <laughs> ආ. ඔන්න මං අපේ අයියට කෑම බෙදනවා. හරි. ආණ්ඩුවේ ලොකු ඒජන්ත කෙනෙක් උදව්වට ආවම බත් කටකින්වත් මෙහෙම සංග්‍රහ කරන්න ලැබිච්ච එක මේ දිනරි නගාගේ පෙර පිනක්නේ. මේ නගා මේ සම්බෝලෙට ගම්මිරිස් කුඩු දාලා හරිම සුවඳයි. එහෙම නේද? එහෙම රසකුත් එක්ක දැනෙනවා. හරි. ඉන්න මම බෙදලා දෙන්නම් මින්ට. ඔන්න ඉතින් ඇටි කියන්න බෑ. මේවා ඉතින් ඉහි කෑම තරම් රාත්‍රියක් ප්‍රණීතයක් නැතුව ඇති. නෑ නෑ නගා ඔලොක්කුවට ඔච්චමට එහෙම කීවාට මං කියන්නට ඇත්තම. හොඳයි. ඇත්තම කියන්නකෝ. අපේ අයියාගේ <laughs> ඇත්තම මොකද්ද කියන්ට හා? නුවර රජගෙදර කෑමයි මේ කුඹුරේගම වලව්වේ දිනරි නගාගේ කෑමයි ඒ දෙක අතරේ ලොකු වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? <laughs> මොකද්ද මොකද්ද කියන්ට? මම් පුංචි සන්දියේ අපේ අම්මා මට කවපු බත් කටක් වගේ රායි. <laughs> අම්මෝ අයියා නම් මීටත් වඩා ලොකු තනතුරකට එන්නම ඕනේ. ඒ මොකද කිල්ලේ එහෙම කියන්නේ. අයියට බොහෝම රස කරලා අහන අය රවට්ටන්ට හොඳට බොරු කියන්නත් පුළුවන් නේද? මම අපේ අම්මට බොරු කියලත් නැහැ. ඒ වගේම මම අනිත් එක්කෙනාටත් බොරු කියන්නෙත් නැහැ. හරි. තව කැම චුට්ටක් කමු. අම්මා දෙන කෑම කටක් කියලා හිතන්ටකෝ. <laughs> නගා හදන්නේ කාලා කාලා මාව හුස්මුරුත්ත කරන්ට. ළඟම ඉඳගෙන මද දැන් කවපාරි? ආ මේ මේ කිරි එල කිරි මුදෝපු දෙවර්ගෙම තියෙනවා. අයියා මොනවද කැමති? එල කිරි? ආ ඒක ඉතින් නගාගේ කැමැත්ත. ආ ඔන්නේ නං එලකිරි මුදෝපුවා. ආ මෙන් කිතුල් පැණි. සේරෝම මලව් යත්තේ කිතුල් ගස් වලින්. එතකොට මේ කවුද කිතුල් ගස් මදින්නේ? ඇයි ගුණේරිස් මාමගේ කොල්ලෝ? නැත. අපෝ. උන් හකුරු හදලා හකුරු විකුණ ගන්නවා. තව කිතුල් තිලිංච වලින් රාවක් කරනවා. මේ යෝධියේ මේ කුඹුරේගම වලව්වත්තේ ඔය මිනිස්සුන්ට රාවක් කරන්න දෙන්න එපා. පොලිසියට අහු වුණොත් හිරේ ළඟින් තත්වේ. අප්පච්චි මගේ ජන්සහාමුදුරු මගේ ළඟම ඉඳගෙන රාපෙරණ එක ගැන කීව කතාවෙන් මගේ පපුව ගැහෙන්න ගත්තා. අච්චි මං අදම කියන්නම් ගුණෙරිස් මාමලට. අපේ වලව්වට ආව කෙනා ආණ්ඩුවේ ඒජන්ත කෙනෙක්. රාවක් කරලා හවුවෙන්ට විතරක් එපා කියලා කීව බව මම එයාලට කියන්නම්. එතකොට රා පෙරීම නවත්තයි නේද? නගා. මොකද මේ අත මෙච්චර සීතල? වාගෙට මැරිලාද? <laughs> මට හරි බයයි අයියා. මේ බලන්න මගේ පපුව ඩඩක් ගාලා ගෑගෙනවා. බොරු නෙවෙයි. ඕන එහෙම වුණොත් අයියා බින්නට බේර ගන්න ඕනේ. බේර ගන්නවා නේද? හරි මන්දා. මේ නගානම් මහා හරි බය ගුල්ලියක්. මම පොලිසියට කියලා තියෙන්නේ. අද ඉඳලා වලව්වේ ඉස්සරහා මුරමඩුවට පොලිසියේ දෙන්නෙක්ම එයියෝ තව දෙන්නෙක් එයි රැට. රැට මුරකණන් තමයි ඒ දෙන්න එන්නේ. ආණ්ඩුවේ ඒජන්තගේ නියෝගයක් හැටියට. ඇත්තෙන්ම අයියට අර මේ වගේ දෙයක් අපේ පවුල්වල කාටවත් කරගන්න අයියක් නෑ. මටත් බෑ මයිදේයෝ මේවා කරගන්න. දැන් ඉතින් නගා හෙට අනිද්දා දවස්වල වලව්වේ වතුවලට පොල් මුදලාලිලා ඇවිල්ලා මිනිස්සු දාලා පොල් කඩලා ඒ වගේ ගණන් හිලව බලලා නගාට බුදල් බේරයි. ඊට පස්සේ ඒගොල්ලගේ වාහන වලින් ඒ පොල් ටිකත් අරන් යයි. ආහා. මේ අප්පච්චිලා කරපු විදිය අයියා හොඳට දන්න නිසා ඒ විදිහටම කරන්නේ. හ්ම්. එතකොට අයියා වෙන මොනවද මට කරන්න තියෙන්නේ? වලව්වට අයිති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොච්චරද නග? ගොඩාක් කුඹුරු ඉඩම්. හැම කන්නකෙදීම මිනිස්සු වලව්වට ඇවිත් අහනවා මෙට අපාර මොනවද ඉන්නේ වී වර්ග කියලා. හරි. එහෙමනම් මගේ නගා ඒ ඒ කුඹුරු ඉඩම්වල නම් කුඹුරු ඉඩම් ප්‍රමාණය ඔය විස්තර ටික දන්නවනේ. ඒව ලියලා තියාගන්න. මේ එතකොට යාල් කන්නට කුඹුරු ගොවිතැන් කරන්න වලවෙන් අවසර ගන්නට ගොවියෝ හැමෝම වගේ එනවා. මාස 3න් ඔය මාස 3මාරින් පූදින අඩු කාලේ වී වර්ග ඔය කියන්නේ ඔය රත් සුවඳල් මසුරන් පච්ච පෙරුමාල් කළු හීනටි ගොඩ හීනටි මෙදා පාර වගා කරන්ට නගා. එතකොට මේ ගොවින්ට ඒක සැරෙන් කියන්ට ඒවා වගා කරන්ට කියලා. දැන් ඉතින් මට අයියත් ඉන්නවනේ. සමහර වෙලාවලට සමහර තැන්වලට අයියන්ටත් එන්න වෙయ్యෝ. හ්ම්. ඕනෑ වෙලාවක එන්න කිව්වොත් එන්න. තව දෙයක් නගාට කියන්න තියෙනවා. ඔය එකම කුඹුර එක දිගටම එකම ගොවියාට දෙන්න එපා. අඳ ගොවියෝ අවුරුද්දෙන් දෙකෙන් මාරු කරන්න. හරියට හරි අයියේ. ඒක හොඳයි තමයි. ඒක නෙමෙයි. අපේ අයියා ආයෙත් නුවර යන්නේ කවද්ද? <laughs> ඒ මොකද නගා එහෙම අහන්නේ? ඔයත් එක්ක යන්න මාත් එන්නද කියලා. හ්ම්. දැනටත් මම බදුළු දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ මහා ඒජන්ත උන්නාන්සේ වෙනුවෙන් සහනාධාර බෙදීම ගැන හොයා බැලීම් කරනවානේ. ඔව්. අනිත් දවස් ඒ වැඩ ටික ඕන් ඉවරයි. ඒ කියන්නේ අනිද්ද නේද? එතකොට අයියා අනිද්දටම නුවර යනවනේ. එහෙම තමයි දැන්ට නම් හිතා ඉන්නේ. ආරච්චිල රාජකාරී අවස්ථාවක් සඳහා බැහැර ගොස් ඇත. ගොවීන්ට බෙදා දීමට ලැබුණු පොහොර තොගයක් වලව්වේම අය යොදවා ආස්පස් කරමින් මැණිකේ කටයුතු විධානය කරමින් සිටී. මේ අතරේ මුවන් පැලසේ වෙදසියා වලව්වේ අයගේ දුකසප බැලීමට පැමිණේ. අර ධර්මඩුවට මෙහා පැත්තෙන් මඩුගේ යස් කරගන්නටත් තියෙනවා. අනේ අම්මපා මේ පොහොර මිත්‍රි ගොවි සමිතිය අය ගෙනියනකම් ඒව වලව්වේ ඉස්සරහ තියාගෙන බෑ. ඒ රෝම ටික එක පිළිවෙලකට මඩුවට ගෙහුම් දාන්න ඕනේ. කෝ කෝ ඒ බණ්ඩිරාල නන්දෝරි ආ හිම් බණ්ඩේ ආ මෙහෙන් මේ ඔය තුන් දෙනා ඇති. ඔය තුන් දෙනා ඇති මේ වැඩේට. ආ හොඳයි. දැන් එහෙනම් වැඩේ පටන් ගන්න. ඔව් හොඳමයි මණිකේ. පටන් ගන්න. ආ අර විදමාමයිනේ. අපේ මැන්නේ කෙට සුබ උදෑසනක් වේවා. අපේ වෙදමා මනින්න එන්ට එන්ට <laughs> මෙහෙන් ඈදි ගන්නට සාලහාමි අද වලව්වේ නැති හේතුවත් මම දන්නවා එහෙම නමුත් යල්කන්නේ මේ ඉල්ලුම් පත්‍ර වගා ඉල්ලුම් පත්‍ර ලොග්ගයක්ම රාලහාමි මට බාර දුන්නා මේ මේ වර්ග කරන්න කියලා ඉතින් වර්ග කිරීම කොහමද මාමා මේක නෙමෙන්නේ අපේ ගොවි සමිතියේ අයටත් තාමත් හොඳ දැනුමක් නැහැ කාලෙට සුදුසු වී ගොවි තැන ගැන මේ වීල්ලුම් පත්‍ර 37ක් තිබුණා මේ වගාවට වැඩි කාලයේදී අඩු වී තිබුණේ 33ක් විතර එහෙමනම් ඉතින් දැනුවත් කිරීමේ මේ ගොවි රැස්වීම කියන්ටත් වෙනව මාමා. ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඒක හරි. සමහර ගොවීන්ට මෙහෙම දෙයක්ත් වෙලා තියෙනවා. හ්ම්. රත්සුවඳල් දාපු ගොවිය එක දිගටම කන්න පහක්ම රත්සුවඳ. එක වී වර්ගයකට පස හොර වෙලා. ඉතින් අස්වනු අඩු වෙනවා. ආයේ ඒක හරි ඒක හරි බං. වගා කරන එක එහෙම නෙවෙයි. කන් එකට දෙකකට වතාවක් අනිවාර්යයෙන්ම වී වර්ගයේ හැම කුඹරකම වෙනස් කරන්න ඕනේ. ඒක ආදි ඒක ආදි. ගිය කන්නේ මඩතවාලු වගා කරපු ගොවිය. මේ කන්නේ මේ ගොඩ හේනට දානවා. ඔව් ඔව් ඔව්. එහෙම සස්්‍ය මාරු ක්‍රමයට කළොත් අස්වැන්න වැඩි වෙනවා. දැන් ඔය අපේ මැන්නිකේ කියාපු සස්්‍ය මාරු ගොවිතැන් ක්‍රමය අස්වැන්න දියුණු පවුණු කර ගැනීම සඳහා පුරාණ කාලයේ කේතුබ ශාස්ත්‍ර ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. මොකද මම? කේතුබ ශාස්ත්‍ර ග්‍රන්ථ. කේතුබ ශාස්ත්‍ර. ඒක තියෙනවා ඍෂි වලානං විභේද සත්‍යම්. ඒ කිව්වේ කාරණේ. විභේද සත්‍යම් කිව්වේ වදා කරන සත්‍ය වර්ගය වෙනස් කරන්න ඕනේ. විභේදනය කරනවා. ඒක තමයි සත්‍ය මාරු ක්‍රමය. අන්න එතකොට ගොවියාට සාර්ථක ආසන්නක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් බලන්නකෝ වෙදමාම කියවපුවාම ඒකාගේ ඈ සංස්කෘත පොත්පත්වල නිමිව තියෙන්නේ. නැතුව නැතුව නැතුව මේ අපේ මැන්නේකේ මේක මේ රහසක්. හ්ම් මට නිකමට හිතුණා දැනීමලයාට හැඩ වැඩකින්නම් බිනරි හොඳට ගැලපෙනවා කියලා. දැන්නේ මේ කියනකොටම ඕ බසර මල්ලිද කොහෙද එනවා? නංගිතේ කගෙන. තේජන්ත උන්වහන්සේට ඉක්මනටම පාර හදාගන්න වෙයි මා හිතේ. ඔය මෝටර් සයිකල් වැඩේ කරදරයි. ඒකයි. මේ ඊයේ රාත්‍රියේ අපි මයංගනේට ආවා. ඇවිත් මේ අපි ඔය නගා විහාරේ වදින්ට ගිහිල්ලත් නැති හින්දා අපි මේ ඔය යාළුවගේ දිහා ඉඳලා ඒගොල්ලොත් එක්ක මයංගනේ සෑය වඳින්න ගියා. හ්ම්. ඒක හොඳ වැඩක් වුණානේ. ඒ මොකද්ද අපේ? ඉතින් ඉතින් මේ හඳු පොඩි පහේ පිළිගැනීම උත්සවයක් සංවිධානය කරලා. එවනම් ඉතින් ඒක බලා ගන්න තරම් වටිනා පිළිගැනීමක් වෙන්න ඕනේ. මේකද බැරි. යාළුවා බිනරිගෙයි මගේ නන්දක මේ ලියලා දීලා තිබුණා මේ පිළිගැනීම සභාවේ මහත්තුරුන්ට. හොඳේ මේ සහකාර ඒජන්ත ඩැනියල් කුඹුරේගම මැතිතුමා සහ එම මැතින්නේ කියලා. හේපාලයා. ඉතින් ඉතින් මැනිකයක් මේක හොඳ hinaන වැඩක්. කතිකයා සහකාර ඒජන්තතුමාගේ බිරිඳ වූ බිනරි ලක්ෂ්මිනි කුඹුරේගම කියන නම කියනකොට නංගි හොරෙන් බලනවා මහේදී මොන දිහා. අයියා බලාගෙන ඉන හොරෙන්. මම ඉතින් පිහිනාව කාගෙන හිටියා බිම බලාගෙන. මුවන් පැලසේ බෝධිමලු විහාරයේ ගුණානන්ද ලොකු හාමුදුරුවෝ නවරයන් මුදලාලි ගෙන්වා ඔහුගේ නීති විරෝධී ක්‍රියාවන් ගැන අසතුට ප්‍රකාශ කරයි. ඔය කවුද කවුද ඔය දොර ළඟ? අපේ හාමුදුරුවනේ මම නවරියන්. ආ නවරියන් මහත්තයා. හ්ම්. එන්ට. අවසරයි අපේ හාමුදුරුවනේ. ආ සුවපත් වේවා. බොහොම දවසකින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දැක ගන්නත් බැරි වුණානේ. ඔව් ඔව්. මොකද වැඩ වැඩි වුණාද? රටේ ටිකක් ඇවිත් අපේ හාමුදුරුවනේ. මේ අපේ මේ සහන වැඩවලට හොඳ පළාත් ටිකක් බැලුවා. ආ එහෙමද? හොඳ පළාත් අහුණාද? දිගන පල්ලේකලේ පැත්තේ. ලග්ගල ඔත්තප්පුව. මයියංගනේ සොරබොර පැත්ත. එක එක පළාත් බැලුවා අපේ හාමුදුරනේ. අපට නම් ඔය මොන වැඩක්වත් පටන් ගන්නට විදිහක් නැහැ. හ්ම්. කරගෙන ආපු වැඩෙත් අපි දැන් නතර කරලා තියෙන්නේ. අපට හරියට වේදංගිය අපේ හාමුදුරුවනේ මෙහි පන්සලේ වැඩටයි පැලෑටි බෙදීමටයි සෑහෙන මුදල් කන්දරාවක් වේදන් වුණා. අපි කරගෙන ගිය වැඩවලින් අපිට සතේක ලාභයක් නැහැ. මහත්යෝ මොන දෙයකට වුණත් චේතනාව පිරිසුදු වෙන්න ඕනේ. හ්ම්. එහෙමයි. එහෙමයි. දැන් ඔය කීවේ පන්සලේ වැඩපළවලට මුදල් සම්භාරයක් වියදම් කළා කියලා. හ්ම්. සතේක ලාභයක් නැහැ කියලානේ. මහත්තයෝ පන්සලට වැඩ කරන්න ඕන පින්දහම් සලකගෙන. හ්ම්. පරලොව සලකගෙන. <laughs> අවසරයි අපි හමුදුනේ. මේ තරහ ගන්නකාරී නෑ. අපට පින්දහම් කරන්ටත් සල්ලි ඕනේ. ජීවත් වෙන්නත් සල්ලි ඕනේ. සල්ලි නැත්තම් සේරෝම ඉවරයි. ආ. ඒකයි. අනික දැන් මේ වතුර විදානේ ජේමිසුයි දෙන්නා අපි මේ ඉංග්‍රීසි ආණ්ඩුවට ඇප වෙලා බේරගත්ත මිනිස්සු හ්ම් කමක් නැහැ මොකටද වතුර විදානෙට තර්ජනය කළේ හ්ම් උඹලා අපට උදව් කරුවේ නැත්නම් උඹලගේ විනාශය කියලා අපේ හාමුදුරනේ දැන් ඔය කංශවැරේ තියෙනවනේ. දැන් පිටරට මේ ඖෂධ සමාගම් වලට අපි ඒවා යවනවා. ඈ එුණාට මේ මත්ද්‍රව්‍යයක් හැටියට ඒක නීති විරෝධී. අපේ ආගමට විරුද්ධයිනේ. අපි දන්නවා ඒක. ඒක හොඳටම දන්නවා අපේ හාමුදුරනේ. අනික මේ කංශවගාව මේ නවරියංග විතරක් නෙමෙයි. නවරියන්ට මං එකක් කියන්න. tamun නැහැලා මේ වගේ පිටිසර ගම් වලට පැනලා මේ වගේ මිනිස්සුත් වනසනවා. පාපයක්. එහෙම කරන්න එපා. තේරුණාද? ඒකනේ අපේ හාමුදුරුවනේ ඇත්ත. ඒකනේ ඇත්ත. ඒ අයට අපි පරිණටි ගෙව්ව අපේ හාමුදුරුවනේ. උන්ට බැන්නේ ඒ හින්දායි. බොරු කියන්ට එපා මිනිස්සයෝ. tamun හදන්නේ මාත් බොරුවෙන් රවට්ටන්න. කමක් නැහැ. කමක් නැහැ. ඔබ වහන්සේට කැමති දෙයක් ඔබ වහන්සේ කරන්න. මට මහියංගනේ අපේ හාමුදුරුවෝ නම් දිගටම සහයෝග දෙනවා. මට මහියංගනේ හාමුදුරුවෝ tamun නැහැගේ වැඩ ගැන ලියුමක් කියවලා තියෙනවා. ඈ මොනවද මේ මහියංගනේ හාමුදුරුවෝ මේ මං ගැන කියලා කියන්නේ? ඈ ඈ හාමුදුරුවනේ පොඩි නම මට ආන්න අර මේ මේ ලියුම පොඩ්ඩක් මෙහාට දෙන්නකෝ. මේ ලියුම මහියංගනේ සීවලේ ඉෂ්ට වෙරගෙන. දැක්කා නේද? හ්ම් අහගන්නවා කියලා තියෙන දේවල් ටිකක්. අවසරයි. අවසරයි අපේ හාමුදුරනේ. මේ ඔය මහියංගනේ හාමුදුරුවෝ වගේ උන්වහන්සේ ලියන විදිහට මේ තරහකාරයෙකුටත් ඉතින් මට විරුද්ධව ඔහොම ලියන්න පුළුවන් ඔය. නැද්ද මං කියන්නේ? නවරියන් මහියංගනේ හාමුදුරුවන්ගේ සහෝදරයෙක් කියලා බොරු කියලා සහයෝගය ලබාගෙන කංසවවනවා. මිනිස්සු රවට්ටනවා. එයා පින්දහම පෙන්නලා ගමට රටට විනාශයක් කරනවා. පහුගිය කාලේ මහබැද්දේ කංසා නඩුවටත් එයා සම්බන්ධයි. නමුත් අහු වුණේ නැහැ. ඒ නිසා මීට පස්සේ නවරියන්ගේ වැඩවලට ඔබ වහන්සේවත් පන්සලවත් පන්සලේ දායකයෝවත් සම්බන්ධ කරගන්න එපා. හ්ම්. මෙහෙම විස්තර ගොඩක් ලියලා තියෙනවා. අවසරයි. අවසරයි අපේ හම්දුනේ. හොඳට මතක තියාගන්න නමරියම් මහත්තයෝ. අපේ දායකයෝ පහුගිය කාලේ මේවා ගැන හරියට හෙව්වා. දැන් දායකයෝ නවරියම් මහත්තයා ගැන හොඳට දන්නවා. කරුණා කරලා දායකයන්ගෙන් ගුටි නොකා tamun නැහැ මෙතනින් යන්න. අවසරයි. මට අවසරයි. අපි හැමදුනේ. එහෙනම් මං ගොයින් එන්න. අවසරයි. අවසරයි. පිණිස අදමුවන් පැලසේ රංගපෑම් ඩැනියෙල් කුඹුරේගම සීලරත්න සෙනරත් බිනරි කුසුම් පීරිස් මණිකේ ශීලා පරණමානගේ වෙදමාමා උලපනේ ගුණසේකර නවරයන් මුදලාලි අනුර බණ්ඩාර රාජගුරු ගුණානන්ද හාමුදුරුවෝ ප්‍රසන්න චන්දන බණ්ඩාර කතනය රෝහණ සිරිවර්ධන මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සහ සංස්කරණය චතුරංග කල්පගේ මොන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන